ගෞරවනීය සාමින් වහන්ස ගෞරවනීය මෑණිවරුනි සද්ධාවන්ත පින්වත්නි අපි මේ 135 වෙනි භාවනා වැඩසටහනේ ඊළඟ ධර්ම සාකච්ඡා වාරයේ සඳහායි සූදානම් වෙන්නේ ඒ සඳහා සියලු දෙනාම tempත් වෙලා සාදුකාරයක් පවත්වන්න සාදු සාදු මම සුපුරුදු පරිදි ලියනගේ මහත්මයන් ඉල්ලා සිටිනවා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා අවසරයි ස්වාමීන් වහන්ස අද මේ 13ක් දහම් ගැටළු ඉදිරිපත් වෙලා තියෙන සමන්හස සීලම කරුණු අපේ වැඩසටහන අදාළයි. හොඳයි. තෙරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්සේ මූල කර්මස්ථානයේ සක්මන් භාවනාව. සක්මන් මළුවට පිවිස මම කය දෙසට සිත යොමා සක්මන් මළුවේ විනාඩි 5ක් පමණ එහා මෙහා යමින් දෙපා වලට සිත යොමු කර ඔසවනවා, ගෙන යනවා, තබනවා ලෙස දෙපා වලට සිත යොමුකොට විනාඩි 5ක් පමණ එහා මෙහා සක්මන් කෙලෙමි. මෙහිදී පාද එකිනෙක චලනය වන ආකාරය දෙස සතියෙන් බලා සිටියෙමි. එමගින් පහත් සඳහන් අත්දැකීම් අවබෝධ විය. පාදවල චලනය එකිනෙක අතර රිද්මානුකූලව සිදුවෙන අතර එහි මමෙක් නැති බව. එක පාදයක් තම කාර්ය නිමවා පාය ඇඟිලි බිම පතිත කරනවා සමග ඊළඟ පාදයේ තම කාර්යනිම කිරීමට සූදානම් ඉදිරියට එන ආකාරයේ අත්විඳෙමි. එකින් එක පාදවල ඇඟිලි බිම පතිත වනවත් සමගම ඒ අතර වරන් ඇතුළ පාද දෙක අතර ඉස්බාක් ඇති බවත් එය ෂණ මාත්‍රයක් අතර අවසන් වන බවත් අද්දටිමි. ඔසවා ඉදිරියට එන පාදය හිස් බවත් එය පොළවට පතිතන විට එහිදී පාදයේ පිටත බර වී ඇලට යන බවක් අද්දුටිමි. පහ මෙහිදී සිදුවන්නේ පාදවල ක්‍රියාව හේතුඵල ධමකට අනුව බවත් නාම රූප ක්‍රියාකාරීත්වයක් බවත් ඒ සත්‍යයේ පුජ්‍යල භාවයක් නැති බවත් ආબોධ විය. මෙහිදී සතිය අඛණ්ඩව පැවතුණි. ශබ්ද ඇසුණත් සිත ඊට අවන්ත භාවයක් නොදක්වා පාදවලට අනදෙන ආකාරයේ පමණි වැටහුණේ. සිත සතිමත්ව තිබින් සතිමත්ද මෙතරම පැවතුණි. ඉදිරියට යාමට උපදෙස් පතමි. මා වසර 5ක් පමණ භාවනා කර ඔබ වහන්සේගේ මගද අනුගමනය කරමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. හොඳයි ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපිට මුල් අවස්ථාවවලදී ඔය වගේ අර කලින් අත් නොදකපු දේවල් යම් යම් පමණකට අත්දකින්න ලැබෙනවා. Tamange ඒ කියන්නේ ගමන් විලාසයේ තියෙන යම් යම් දුර්වල තැන් පවා අහු වෙන්න ගන්නවා අපි හොඳට සතිමත් වෙනකොට. ඉතින් අපිට තියෙන්නේ ඒ ගැන මොකුත් හිතේ මේ අහිතක් හිතන්නේ නැතුව වැඩේ දිගටම කරගෙන යන්නයි තියෙන්නේ. අර පස්සේ ඔය සිද්ධ වෙන දේ බොහොම දැනටත් ඇත්තම මේ ප්‍රකාශයේ තියෙනවා දැන් හරියට නියම වෙනත් කෙනෙක්ගේ දෙයක් වගේ දකින්න ස්වરૂපය. ඒක තමයි ඇත්තම වෙන්න තියෙන්නේ. අපි නැවත නැවත මේ සිද්ධිය වෙන්න අපිට තේරෙනවා එක්තරා මට්ටමක් මට්ටමක් කියන්නේ සමබරවක් එනවා එතෙන්දී අපි අනවශ්‍ය විදිහට වෑයම් කරන්නේ මේ කයට මේ සක්මන වෙන්න ඉඩ ඇරලා අනුන්ගේ දිහා දිහා බලා ඉන්නවා වගේ බොහොම ලස්සනට ඒ වෙන දේවල් හොඳට අත්දක ගන්නවා අත්විඳ ගන්නවා එතෙන්දී තමයි බොහොම විවේකීව භාවනාව සිද්ධ වෙන්නේ මුලදී ඒ වුණාට ඉතින් අපි වම දකුණ කියලා හැම වෑයම් කරලා ගාන්ට මේ මැෂින් එක ස්ටාර්ට් කරගන්න එකයි කරන්නේ. දැන් ඊට පස්සේ වැඩේ පටන් ගත්තාම බොහොම කියන්නේ කය විසින්ම ඒ සක්මන සිද්ධ කරනවා අපිට තියෙන්නේ පැත්තකට වෙලා ඒක මධ්‍යස්තව නිරීක්ෂණය කරන්න. ඉතින් කරගෙන ගිහිලා තියෙන ක්‍රමය හොඳයි. පස්සේ ඔහොම යනකොට තවදුරටත් අර අවධානය හොඳට මේ වදින තැන්වලට පාදය පොළවත් එක්ක ස්පර්ශ වෙන තැන්වලට ඊළඟට කයේ තැන් තැන්වලට බර එහෙම හුවමාරු වෙන ආකාරය මේ විදිහට තනිකරම අර මේ සිද්ධිය තුල හොඳට নিমগ্ন වෙලා වගේ විඳ ගන්නයි තියෙන්නේ. එතකොට හිත පිට යන්නෙත් නෑ මේ සිද්ධ වෙන දේ හොඳට Tamanට අත්දක ගන්න ලැබෙනවා. හොඳයි. ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනා කරගෙන යද්දී ඔසවනවා යනුවෙන් මෙනෙහි කිරීමේදී එහි මුල මැද අගද ගෙනියනවා යනුවෙන් මෙනෙහි කිරීමේදී එහි මුල මැද අගද තබනවා යනුවෙන් මෙනෙහි කිරීමේදී එහි මුල මැද අගද නිරීක්ෂණය කළ යුතු ආකාරය නොවැටහි. මුල මැද අග නිරීක්ෂණයට පෙර පාදයේ තැබීම ඉක්මන් වේ. ගරු ස්වාමින්වහන්සේ මෙම අවස්ථාව ගැන පැහැදිලි කර දෙන මෙන් ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. අන්තිම වාක්‍ය පොඩ්ඩක් නැවත කියන්න. මුලැමැද අග මුලැමැද අග නිරීක්ෂණයට පෙර පාදයේ තැබීම ඉක්මන් වේ. අහහ. දැන් මට තේරෙන විදිහට දැන් අර උත්සාහ කරලා තියෙන්නේ එසවීමේ ක්‍රියාවලියේ හොඳට හිත පවත්වන්න. ඊළඟට ගෙන යාමේ ක්‍රියාවලියේ හොඳට හිත පවත්වන්න. ඊළඟට තැබීමේ ක්‍රියාවලියේ හොඳට හිත පවත්වන්න උත්සාහත් වෙලා තිනවා. ඉතින් අපිට සමහර වෙලාවට දැන් බලන්න මේ ක්‍රියාවලිය ටිකක් සංකීර්ණ වැඩි නම් එහෙම නැත්නම් මේ හරහා නිකන් ආතති ගතියක් එනවනම් මේක තුනක් වෙනුවට දෙකට කඩලා ගන්න පුළුවන් ඔසවනවා තබනවා කියලා. එතකොට මේ එසවීමේ සම්පූර්ණ ක්‍රියාවලියේ හොඳට හිත පවත්නවා. තැබීමේ සම්පූර්ණ ක්‍රියාවලියේ හිත පවත්නවා. අර හිතට අනවශ්‍ය විදිහට බරක් කරන්න ඕනෙත් නැහැ. හැබැයි දැන් හොඳට ඒ ක්‍රියාවලිය පටන් ගන්නකොට සමාන්තරව අපේ නිරීක්ෂණයත් පටන් ගන්න ඕනේ. ඊළඟට ක්‍රියාවලිය අවසන් වෙනකොට නිරීක්ෂණය ඔන්න අවසන් වෙලා ඊළඟට අපි හිතමු යම්සේ නිකන් ඊළඟ ක්‍රියාවලිය පටන් ගන්න කලින් යම්සේ පරතරයක් තියෙනවා නම් ඒ පරතරයේ බොහොම නිස්කලංකව ඉන්නවා. අnder තැබීමේ ක්‍රියාවලියේ හොඳට ඒ සම්පූර්ණ ක්‍රියාවලියේ නිරීක්ෂණය පටන් ගන්නවා. ඉතින් පොඩ්ඩක් ඕනනම් ඔය විදිහට කොටස් තුනක් වෙනකොට කොටස් දෙකක් ඉදිරිපත් කරලා බලන්න Tamanට පහසුවක් දැනෙනවද කියලා. එහෙමනම් ඒ විදිහට ගියාලත් වරදක් නැහැ. අනිත් එක මෙනෙහි කිරීමකින් තොරවත් කරන්න උත්සාහ කරන්න. ගරුතර ස්වාමින්වහන්සේ සක්මන් භාවනාව මට පැහැදිලිව කිරීම ගැන අවබෝධයක් ඇත. ඒ මම කරගෙන යමි. එහෙත් සක්මන් භාවනාවේම පිටුපසින් පිටුපසට යාමෙන්ද සතිය පිහිටුවා ගත හැකිද? එය පගුරු කරන්නේ ඉදිරියට සක්මන් භාව කරන විදියටමද කරුණාකර පහදා දෙන ලෙස වත් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ කොහේ කොහේ කරයිද දන්නේ නැහැ. පස්සේ පස්සට ගිහිල්ලා කොහෙට වැටෙයිද දන්නේ මේ හැබැයි මේ ඔය නිදිමත වෙලාවට ඒක උත්සාහ කරලා බැලුවත් කමක් නැහැ. හැබැයි වැටෙන්නේ නැතුව කරන්නයි තියෙන්නේ. මේ මට මතකයි ඔය මේ මකරි පොතක හෝ ධර්මදේශනාවක හෝ සඳහන් වෙනවා මේ එක යෝගියෙක් එහෙම ওই තාපයක් උඩ ඉඳන් උත්සාහ කරලා තියෙනවා. <laughs> තාපයක් උඩ ඉඳගෙන ආ උත්සාහ කරනවලු මේ සක්මන් භාවනාව යෙදෙන්න. මෙහෙ නෙමෙයි වෙන තැනක වෙච්ච දෙයක්. ඉතින් බලන්න ඉතින් හැබැයි මේ ඕවා ඒ අත්‍යවශ්‍ය නෑ හැබැයි. කියන්නේ ওই වගේ දේවල් අපිට නිකන් අර පොඩ්ඩක් අත්හදා බලන්න පරීක්ෂණ කරන්න හිතෙනවා. අත්‍යවශ්‍ය නෑ. මොකද සමහර වෙලාවට නිකන් අමුතු තත්ත්වයක් එන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපිට සාමාන්‍ය මේ සමබරතාවය ගොඩනගා ගන්න අමාරුයි පිටිපස්සෙන් පිටිපස්සට යනකොට. අපිට මොකද අවධානය කියන්නේ S2 තියෙන්නේ ඉස්සරහට යන්නේ පිටිපස්සට. ඉතින් S නැහැනේ පිටිපස්සට ඒ හින්දා කටයුතු අමාරුයි. නිසා මන්නම් තරම්ම අනුමත කරන්නේ නැහැ. මේ අපිට මේ ඉස්සරහට යන ගමනෙන් මේ කරගන්න ඕන දේ කරගන්න පුළුවන්. ආයි ඕක 아무තු ව්‍යායාම අවශ්‍ය නැහැ. ඒ නිසා ඉස්සරහට යන්න පස්සට යන්න ඕනේ නැහැ <laughs> මට හිතෙන්නේ. හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින්වහන්ස සක්මනේ යෙදී සතිමත්ව මූලිකමට හනවන ආනාපාන සතිය යෙදෙන්නෙමි. ක්‍රමයෙන් ආස්වාස් ප්‍රස්වාසය සිහින්න ගොස් නොදැනියයි. ඉන්පසු ඔබ වහන්සේ පැවසූ පරිදි නාසිකාග්‍රේ සිත යොදාගෙන සිටිමි. මෙලෙස පැයක් පමණ වේලා නිසංසලේ බලා සිටිමි. බාහිර ශබ්ද ඇසුනද එය බාධාවක් නොවේ. සමහර අවස්ථාවන්හි කහ සහ සුදු මිශ්‍ර වර්ණයන් මෙනුණද ඒ අරමුණු කර නොගන්නෙමි. ඔබ වහන්සේගෙන් ඉදිරි උපදෙස් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. කාගෙද කියලා කියන්න පුළුවන්ද ප්‍රශ්නේ? ඔව් මේ හරි පොඩ්ඩක් මේ මයික් දෙන්න. හොඳයි හොඳයි මේ මීට කලින් භාවනා කරලා තියෙනවද හොඳට? නැත්තම් මේ මේ මේ පාරමද ඔය අත්දැකීම ලැබුණේ මීට කලිනුත් අත්දැකලා තියෙනවද ඔක? නෑනේ. හරි කමන්නේ. අතරින් පතර ඔය தත්ත්වේ එනවා. නෑ භාවනා විතර ඔය தත්ත්වයක් දකින්න. හරි. මට හිතෙනවා ඒ කියන්නේ නිතරම භාවිතා මේ නිතරම භවනා කරන්න අමාරු නම් ඔය පැත්තෙන් යන්න නැතුව කෙලින්ම මේ හොඳට දැනෙන දේත් එක්ක යන එක හොඳයි. හොඳට ටිකක් භවනා කරනවා නම් තමයි කෙනෙකුට මේ ඔය දැන් ගිහිල්ලා තියෙන ටික සමත භවනා පැත්තකින් බලන්න මේ ඔතන හිත නිකන් ඔහේ තියාගෙන ඉන්නේ නැතුව බලන්න උත්සාහවත් වෙලා ඊට වඩා මේ පහසුවක් එහෙම නැත්නම් ඊට වඩා යන්න පුළුවන් විපස්සනා පැත්තකින් දැනෙන දේ හොඳට අත්දැකීම තුලින් මම දැන් කියන එක තේරුණාද කියලා. ඒ කියන්නේ දැන් නාසිකාග්‍රේ ප්‍රදේශයේ මුකුත් නොකර හිත තියාගෙන හිටියොත් ওই පැත්තට යනවා. එහෙම නැතුව නාසිකාග්‍රේ ප්‍රදේශයේ හිත තියාගෙන නිකන් ඉන්නේ නැතුව දැන් හුස්ම රැල්ල වදිනවනේ. නාසිකාග්‍රේ වදිනකොට අපිට දැනෙනවා යම්සි සංවේදී බවක්. ඊළාට උණුසුම් ගතියක්, සිසිල් ගතියක් එහෙම දැනෙනවා. නැත්තම් මොකක් හරි ඇතිල්ලෙනවා වගේ දැනෙනවා. අන්න ඒ දැනීමේ හොඳට හිත පවත්වන්න. තේරෙනවද කියන එක? ඒ ඒ දැනීමේ හොඳට හිත පවත්වන්න. ඒ දැනීමේ තියෙන වෙනස්කම් පවා දැක ගන්නා සුළුව බලාගෙන ඉන්න එතන. එතකොට මේ ඔය පැත්තිව يعني සමත පැත්තට ඒ තරම් යන්නේ නැහැ. මොකද අපිට මෙතන යවෙන්නේ දැනීමත් එක්ක යන ගමනක් තියෙන. එතකොට විපස්සනා පැත්තෙන් යනකොට. මං හිතන්නේ එහෙම යන එක හොඳයි. මොකද මේකේ අත්දැකීම් ලැබලා නැහැනේ නේද? හොඳයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මනේයේදී සතිමත්ව මූලිකමට අහන වන ආනාපාන සතියේ යෙදෙන්නෙමි. ක්‍රමෙන් ආස්වාස ප්‍රස්වාසයේ සිහින්ව ගොස් නොදැනියයි. ඉන්පසු ඔබ වහන්සේ පැවසූ පරිදි නාසිකාග්‍රේ සිත යොදාගෙන සිටිමි. මෙලෙස පැයක් පමණ වේලා නිසංසලේ බලා සිටිමි. මේ කියන එකමයි. <laughs> හරි. සමා වෙන්න. හරි. ගරු සාමින්වංශ දැන් ආනාපාන භාවනාව අතිවිශේෂ වේගයකින් ක්‍රියාත්මක වෙයි. කයද මනසද යන දෙකම මේ ආනාපානෙන් ඇතිවන බවද දැනගත හැකිය. නමුත් මේ සමතේ නැතහොත් විදර්ශනාවදයි සොයා ගැනීමට නොහැකිව සිටිමි. මා කෙරෙහි අනුකම්පාවෙන් මේ ගැටලුව ලිහා දෙනමෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිවනම වහවහ ලැබේවා. මේ නෑ දැම්ම හොයන්න නැතුව ගියා නම් හොඳයි. ඒ කියන්නේ දැම්ම අපි හොයන්න ගියාම මේක සමත විපස්සනාද මොකද කින්දමන්ද කියලා හොයන්න ගියාම ඔය මුල් අවස්ථාවලදී බාදයි. ඒ නිසා දැනට යන විදිහට යන්න දෙන්න. ඒ කියන්නේ අපිට පස්සේ හොඳට හිත තව තව අත්දැකීම් ලැබනකොට පුළුවන් මොකද්ද කියලා තේරුම් ගන්න. තේරුම් අරගෙන අපිට විපස්සනාවට නැඹුරු වෙනකොට සමතය පැත්තෙන් නම් ගිහිල්ලා තියෙන සමතය පැත්තෙන් යම් පමණක එකඟතාවයක් හදාගෙන ඊළඟට අපිට විපස්සනාවට යන්න පුළුවන්. ඒ නිසා කොයි පැත්තෙන් ගියත් වරදක් නැහැ. මුල් අවස්ථාවවලදී ආදුනික යෝගාවචරයේ වශයෙන් කොයි පැත්තෙන් අපි දිනුනොත් වරදක් පස්සේ මේ පුළුවන් හිමීට විපස්සනා පැත්තට දාගන්න මොකද ඒක එතන තමයි අපිට යන්න තියෙන ප්‍රධාන මාර්ගය තියෙන්නේ. එනිසා දැනට මුකුත් ඔය ගැන විමසීමක් කරන්න නැතුව මේ හොඳට අර මේ ආනාපානසතිය ගැන ආනාපානසතිය ගැන ආශ්වාස ප්‍රශ්වාසය ගැන හොඳට දැනුවත්ව ඉන්න. හොඳයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මා දින දෙකකට ප්‍රථම ප්‍රශ්නයක් යොමු කර ඔබ වහන්සේගේ උපදෙස් පරිදි නිශ්චල සිතතද බලා ශ්‍රීමෙන් උත්සාහ කළද මේවර අත්දැකීම මෙලෙසය. මූල කර්මස්ථාන ලෙස ආනාපානය වඩද්දී පෙරදීමෙන් හුස්ම රැලි 3ක් 5ක් වෙනුවට 5ක් 10ක් අතර ප්‍රමාණයක් තරමක විස්තර සහිතව එක දිගට නිරීක්ෂණ කළ හැකි විය. භාවනාවේ නොයදෙන අවස්ථාවලදීද මෙලෙස එක්වරම ආස්වාද ප්‍රසවාස හොඳින් දැනීමේ අවස්ථා කිහිපයකට මුහුණ දුන්නෙමි. නමුත් ආනාපානයේ හීනවි ගොස් නිශ්චලව සිටි අවස්ථාව අත්දැකීම් මෙවර සිදු නොවිනි. ඒ වෙනුවට ආනාපාන සතිය නවත්වා වෙනම සිත නිශ්චල කිරීම අවශ්‍යයි සිතූ විට සිතුවිලි රහිතව හිත රඳවා ගැනීමට හැකිවිය. නමුත් එයද පෙරසේ කිඳා බැසීමක් ලෙස නොදැනිනි. මතු පිටි මතු පිටකින්ම කිඳා බැසීමට පෙරම සිත නිශ්චල වීමත් දැනුන අතර පෙර ලෙස ඊතා විශේෂ ලෙස නිශ්චල තත්වයට පත්වීමක් සිදු නොවේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ කරුණාවෙන් උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. මා භාවනා කරන ආකාරය නිවැරදි කර ගැනීමට ඇති ස්ථාන ආනාපාන සතිය වැඩිම සහ නිශ්චල සිත් තත්වයට පැමිණීම වෙන්වෙන්ව කිරීම සුදුසුද පෙරමෙන් සිත තුළට ගිඳා බැසීමේ ස්වභාවය අත් නොදකින්නේ භාවනා කිරීමේ ඇති අඩපාඩුවක් නිසාද ඔබ වහන්සේට නිවන්ස ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි කාගෙත් දන්නේ අනේ අරකත් හරි වගේ මේ දීලගේ ටෙස්ටිං මේකත් හරි මේකත් හොඳයි මේ පොඩ්ඩක් නැවතත් කරපු විදිහ විස්තර කරන්නකෝ මේ කොයි විදිහටද ගියේ කියලා ආනාපානසතිය ඉස්සලා වඩද්දී හුස්ම රැලි තුනක් විතර යද්දිම හිත අර නිකන් ගැඹුරට ගිහිල්ලා වගේ නිශ්චල වුණා ස්වාමීන් වහන්සේ. දැන් මම ඒක අර ස්වාමීන් වහන්සේ ගන්න නිශ්චල ස්ථානයේ ඉඳලා බලන්න කියලා. ඒක කරන්න ආනාපානසතිය වඩද්දී දැන් නිශ්චල තැනකට යන්නේ ආනාපානසතිය ඉස්සරට වඩා මට අර ගොඩක් හුස්ම රැලි අහුවෙනවා. ඒක අඩු වෙන්නේ නැහැ හැබැයි ස්වාමීන් වහන්සේ. ඒක අඩු වෙන්නේ නැහැ. අඩු වෙන්නේ මම ආනාපානසති භාවනාවම කර කර එහෙම මේ විස්තර බල බල වගේ ඉන්නවා. හරි. හැබැයි වෙනම නිකන් එක සැරේම හිතුවම අර වගේ මේ තත්යකට ගිහිල්ලා අර සිතුවිලි නැතුව සිතුවිලි දිහා බලන් ඉන්න පුළුවන්. ඉන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් මම මෙහෙම කිව්වොත් හරියද? දැන් අපිට උවමනා නම් අ කියන්නේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ හිත රඳවගෙන හොඳට ආනාපාන සතියෙම යෙදෙන්න පුළුවන්. එතකොට දැනීම එක ඉන්නේ. ඔව්. ඊට පස්සේ ඕනේ නම් ඒක බලන්නේ නැතුව හිත මුකුත් නොකර මේ පැත්තේ ඉන්නවා. ඒ ඉන්නකොට හිත නිශ්චල වෙනවා. වෙන. එහෙම කරන්නත් පුළුවන්. හරි. හරි. ඒ කියන්නේ දෙපැත්තම දැන් අහුවෙලා තියෙනවා. වරදක් නැහැ. ම්ම් හැබැයි ආනාපාන සතියෙන් එන්න බෑ අර නිශ්චල තැනට ඉස්සෙල්ලා වගේ. ඔව් එන්න බෑ. ඒ කියන්නේ දැන් අපි මෙතන යෙදෙනවානේ. දැන් අපි දැන් විපස්සනා පැත්තෙන් යනකොට හිතට තියෙනවා යමක් කරන්න. ඒ කියන්නේ හැමතිස්සෙම මේ දැනුවත් වීමක් තියෙනවා. මේ දැනුවත් වීම නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන දෙයක් දිහා බලන් ඉඳද්දී ඒත් සමාධි පැත්තකට යනවා. ඒ යන්නේ මේ මේ මේ නිකන් ඉදීම හරහා යන පැත්තකට නෙමෙයි. මෙතන ඒ කියන්නේ අපි දකින අරමුණ මුල් අවස්ථාවේදී නිරන්තරයෙන් වෙනස් වෙනවා. අපි ඒ අරමුණේ පුළුවන් තරම් දැන් ඊළාට විස්තර බලනවා. ඒතර මුල් මුල් අවස්ථාවලදී ආනාපාන සතියේ සමත පැත්තෙන් සමාවෙන්න විපස්සනා පැත්තෙන් යනකොට ලොකු වැඩ කොටසක් තියෙනවා කරන්න. ඒ වැඩ කොටස සෑහෙන කාලයක් කරනකොට තමයි යන්න අරමුණ කියන්නේ ආස්වාස ප්‍රස්වාසයේ මේ තියෙන වෙනස්කම් නොපෙනී ගිහිල්ලා ඊළඟට අරමුණ නිකන් විරංජනේ වීමක් අපි කියලා අපි සාමාන්‍යයෙන් කියනවා. ඒ කියන්නේ ඒක විස්තර තවදුරටත් හිතට අහු වෙන්නේ නැහැ. ග්‍රහණය වෙන්නේ නැහැ. ඊළඟට යනවා ටිකක් මට්ටමකට එතෙන්දී මුකුත් නිමිති නැති තත්ස්වභාවයකට යනවා. ඒ හැබැයි ඒකට එකපාරට යන්න බෑ. එකපාරට යන්න යා යුතුත් නැහැ, ගියාට වැඩකුත් නැහැ. අපි මේක හොඳට මේ බලලා බලලා විස්තර බලලා බලලා බලලා බලලා ඒ විස්තර බැලීම හරහා තමයි ක්‍රමානුකූලව මේ න්‍යාම ධර්මයක් වශයෙන් මේක ලස්සනට කිරීගෙන යන්නේ. දැන් සමත පැත්තකින් යනකොට ඒ මුකුත් කරන්නේ පුළුවන් තරම් උත්සාහත් වෙන්නේ මේ හරියේ වැඩි මුකුත් නොකර අවධානය රඳව ගන්න විතරයි. හැබැයි අර ආස්වාස ප්‍රස්වාසය කියන එක හොඳට ප්‍රකට නම් හුස්ම ගන්නවා හෙලනවා කියන එක ප්‍රකට නම් ඒ වදින දේවල් දැනෙන දේවල් මුකුත් බලන්නේ නැතුව හුස්ම ගන්නකොට ගන්නවා කියන අවධානෙනුත් පිට කරනකොට පිට කරනවා කියන අවධානෙනුත් විතරක් පවත්වාගෙන ඉන්නවා. එච්චරයි. වැඩ අඩුයි හුඟක්. එතකොට අන්න හිත මේ හරිය මේ කියන්නේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ අන්න හිත නිකන් ඒක රාශී වීමක් එකඟ වීමක් වෙන්න ගන්නවා. මම හිතන්නේ දැනට හැබැයි අර පැත්තෙන් අහුවෙලා තියෙන නිසා හොඳට මේ විස්තර බලන්නත් අහුවෙලා තියෙන හින්දා මේ ඉදිරි දවස් කීපේ ඒ පැත්තෙන් හොඳට උත්සාහ කරන්න. මොකද අර පැත්ත අර මුකුත් නොකර ඉඳලා ලැබුව අත්දැකීමක් තියෙනවනේ දැන්. දැන් මේ පැත්තෙත් යමක් ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා හොඳට දැන් ආසිකාග්‍රේ ප්‍රදේශයේ හිත පවත්තර ගන්න ගමන් බලනවා මේ හුස්ම රැල්ල නාසයේ වදිනකොට යම් මේ කුහරවල වදිනකොට Tamanට දැනෙන්නේ මොකද්ද? ඒ දැනීම කොහොමද පටන් ගන්න සියුම්ම? ඒක වෙනස් වීමක් දැනගන්න පුළුවන් නම් ඒකත් දැනගන්නවා. ඊළඟට ඒක දුර වෙලා යන්නේ කොහොමද? ආ ඊළඟට ප්‍රාසාසිතිත් ওই ටික දැනගන්නේ කොහොමද? ඊළඟට නිකන් බුබුරු ගහනවා වගේ හරමේ දැනුනොත් ඒත් ඒ එතනම අවධානයෙන් ඉන්නවා. එතකොට මාකර දැනීමක් එක තමයි නිතරම අවධානය තියෙන්නේ. හොඳයි. එතන ස්වාමීන් වහන්සේ අර මේ ගැඹුරට යනවා වගේ ඒක දැනෙන්නේ නැති වෙන්න හේතුවක් තියෙනවා. නෑ, ඒ කියන්නේ ගැඹුරට කලින් ගියේ අර මුකුත් නොකර ඉඳීම හරහා සමත සමාධියකින්, සමත පැත්තකින්. දැන් අපි මේ මෙහෙන්න යන්නේ. මෙහෙ මේ එතකොට ඒක ඒක වලකිනවා මේකෙන්. යන්නේ නෑ දැන්. ගැඹුරට යන්න නම් මේක සම්පූර්ණයෙන්ම අතහැරලා අර වගේ නැවතත් බොහොම සියුම්ම සාමකාමීව තියන් ඉන්නකොට දන්නේම නැතුව අතෙන්ට යන්න ඉඩ තියෙනවා. හොඳයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මින් දින දෙකකට පෙර ඔබ වහන්සේගෙන් උපදෙස් ලබාගත් පරිදි භාවනාව කරගෙන යමි. පෙරදී කයේ දැනෙන රළුපා සියුම් සංවේදනා ඇති වී නැති වීගේ පසු කය නිශ්චල ස්වභාවයට පත්ව ඇති බවත් එහිදී හිස් ස්වභාවයක් ඇති වෙන බවත් ඔබ වහන්සේට දන්වා සිටියෙමි. ලැබුණු උපදෙස් පරිදි එම හිස් ස්වභාවයට මනස යොමු කෙලෙමි. පාලනයක් නොමැතිව මනසට දෙදී බලා සිටිමි. මෙසේ සිටින මුල් කාලය තුලදී වරන් ඇතුලේ එනම් පෑ කාලයක් පමණ විය හැක සිතුවිලි වැඩි වශයෙන් සිත පැමිණේ. ඒ සිතුවිලි සියල්ලටම පාහේ පදනම්ම තිබුණේ භාවනා වැඩිවීමට පෙර කළ කතාබහ හෝ එදිනට අදාළ සිදුවීමය. මේ සිතුවිලි රාග දේශ ලෙස හඳුනාගත නොහැකි වූයේ බොහෝ විට ඒවා ධර්මදේශනා සාකච්ඡා හෝ දහම් ගැටළු මත පදනම්ම තිබූ බැවිනි. මෙසේ තරමක වේලාවකට පසු සිතවිලි ගලා යමේ වේගය අඩුවන බැවින් හිස්සභාවයේ මස පවත්වා ගනිමින් සහැල්ලුවෙන් සිටිමි. මීට ප්‍රථම මේ தත්ත්වය යටතේ පැයක් පමණ සිටියේද දැන් මෙම தත්ත්වය විනාඩි 45ක පැය භාගයක පමණ කාලයකට අඩු වී ඇත. මාගේ භාවනාව පවත්වාගෙන යන ආකාරය නිවැරදිද? තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට ඔබ වහන්සේගේ උපදෙස් කාරණිකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවපත් භාවයට ඔබ වහන්සේට අත් වේවා. කාගේද කියලා කියන්න පුළුවන්ද ප්‍රශ්නේ? ආ. එතකොට දැන් කයේ මේ අර මුලින් කිව්වනේ කයේ මුකුත් දැන් එච්චර දැනෙන්නේ නැහැ කියලා. එහෙමයි දැන් එතකොට දැනටත් ඒ தත්ත්වය තියෙනවද? තියෙනවා. නමුත් සමහර වෙලාවකට පොඩි කම්පනයක් මේ අත් එහෙම දැනෙනවා. හරි. එතකොට දැන් ඔය නිශ්චල බවකට හිස් බවකට යන විදිහ පොඩ්ඩක් මට නැවතත් විස්තර කරන්න. ඒ කියන්නේ මම ආනාපාන සතියේ ඉන්නවා. මුලින්ම ආසස් ප්‍රසස්ට ඉඩ දීලා බලාගෙන ඉද්දී ටික වෙලාවෙන් මට ඒක හොඳටම දැනෙනවා. දැනෙද්දී දිග ස්වභාවය කෙටි ස්වභාවය හඳුනා ගන්නවා. ඊට පස්සේ ආසස් ප්‍රසස්යේ මුලමැද අගට හිත යොමු කරපු ගමම්ම වගේ හිත එකඟ වෙනවා. ඊට පස්සේ මේ දෙකේ වෙනස නොදැනී යනවද? වෙනස නොදැනී යනවා. ඒ කියන්නේ නාසිකාග්‍රයේ සියුම් කම්පනයක් දැනෙනවා. ආශ්වාසයක්ද ප්‍රශ්වාසයක්ද හොයාගන්න බැරි තරමට. හරි. ඊට පස්සේ තමයි මේ හිස් ස්වභාවයක් මට කයේ කිසිම දෙයක් දැනෙන්නේ නැතු යනවා. ටිකෙන් ටික ටිකෙන් ටික තමයි ඒක ක්‍රම ක්‍රමයෙන් ඒක වෙන්නේ වැඩි ගැඹුරු විදිහට. ඔව්. දැන් ඒ ඒ කයේ දැනීම නොදැනී යාම මීට කලින් සෑහෙන වෙලා තියෙනවද? තියෙනවා. තියෙනවා නේ? ගොඩක් වෙලා තියෙනවා. ඔව්. සාමාන්‍ය පැයක් විතර වගේ තිබුණා. අහහ. දැන් ළඟදී නම් පැය භාගයක් විනාඩි 40ක් වගේ තමයි මේ තත්ත්වෙ ඉන්න පුළුවන්. ඒ හිත ස්වභාවයේදී මුලදී කලින් කලින් මම කියන්නේ සිතුවිලි ටිකක් වේගයෙන් එනවා හිතට. ඒ සිතුවිලි වලට ඉඩ දීලා බලාගෙන හිටියා. ඊට පස්සේ ඒකට දැන් අහුවෙන්නේ නැතුව බලන් ඉන්න පුළුවන්. පුළුවනි. හරි. සිතුවිලි එන දිහාව බලාගෙන ඉන්නවා. මම ඒවට මැදිහත් වෙන්නේ නැතුව. ඔව්. ඊට පස්සේ ටිකක් වෙලා ගත වෙද්දී ඒ කියන්නේ විනාඩි 15ක් 20ක් වගේ කාලයක් තුළ සිතුවිලි එන වේගය අඩු වෙනවා. ඔහේ ඉන්නවා. හොඳයි. හොඳයි. ඒ තත්ති තමයි දැන් තියෙන්නේ ස්වාමීන් වහන්ස. ඉතින් මට දැනගන්න ඕනේ මේ ඒක කියන්නේ හරිද ඒ ක්‍රමේ නැතිනම් වෙන මොකද්ද දැන් කරන්න ඕනේ කියන දැන් දැන් කියන්නේ ඔය දැන් ඒ විදිහට මුලින් සිතුවිලි නිකන් ගොන්නක් නිකන් සමූහයක් එන්න අරගෙන ඊළඟට අපි ඕක මුකුත් නොකර ඉන්න ඉන්න දැන් ඒක තව තව දැන් සුද්ධ වෙන්න ගන්නෙ. එතකොට දැන් අර අපි තුමු මොකරි රෝගයකට මොකක්ද ඒකට කියන්නේ? වමනේ කරවලා නිකන් මෙව කලන්නේ. මොකද බඩ සුද්ධ කරලා බඩ සුද්ධ කරලා හරිය නිකන් මේ ප්‍රතිකර්ම කරන්නේ අන්න ඒ වගේ දෙයක් වෙන්නේ දැන් අර නිකන් තැම්පත් වෙලා තියෙන දේවල් හිතේ තැම්පත් වෙලා තියෙන දේවල් දැන් උඩට එනවා ඒව හැබැයි මුකුත් අපි අධ්‍යයනයක් කරන්න අවශ්‍ය නැහැ හුඟා සමූහයක් වශයෙන් තිනනකොට තමලාට පැටලෙන්න ඉඩ තියෙනවා එහෙනම් එහෙම අතාරින්න නැති තියෙන්නේ හැබැයි ඔක ටිකක් ගියාට පස්සේ දැන් එන එන ප්‍රමාණය අඩු වෙන්න ගන්නවා එහෙමයි. අන්න ඒ ප්‍රමාණය අඩු වෙන්න ගත්තාම Tamanට පුළුවන් නම් උත්සාහ කරලා බලන්න පුළුවන් අපි තුමු දැන් ඔන්න සිතවිල්ලක් දෙයක් ඇවිල්ලා දැන් ඒ එක එකනකට එකක් නිකන් යා වෙලා වගේ තියෙන ස්වරූපේ දැක ගන්න පුළුවන්. සමූහයක් එනවා. මේ සමූහයේ සමූහයෙන් යොමු වෙලා තියෙන අපිටම ද්වේෂයකට නැත්නම් රාගයකට නැත්නම් කරන්න තියෙන වැඩේ වැඩකට නැත්නම් නිකන් මොහේ සිතේ විසිරීමක් වගේ දේවල් හඳුනා ගන්න පුළුවන්. ඒ හඳුනාගත්තාම නිකන් Tamanට තේරෙනවා මෙතන තියෙන මේ කෙලෙස් ස්වභාවය. එහෙම නැත්නම් මේවා ඒ මේ හට ගන්න හේතු වෙච්ච හේතුව තේරෙන ගන්න. එක එක වෙලාවට Tamanට එක එක ඒවා අහුවෙන්න පුළුවන්. හේතුව වශයෙන් අපි තුමු දැන් රාජකාරී කරන තැන මොකක් හරි කරන්න තියෙනවා නම් ඔන්න ඒකක් මතක් වෙනවා. ගෙදර දොරේ Tamanගේ දරුවන්ගේ වැඩක් තියෙනවා ඔන්න ඒක මතක් වෙනවා. ඊළඟට ඔය වගේ අර මේ Tamanට ඉදිරියට කරන්න තිබිච්ච දෙයක් හරි කරපු දෙයක් හරි අලල්ලා තමයි ඉතින් මේක එන්නේ. අර ඒ හේතුව පොඩ්ඩක් අහුවෙනකොට මේක මේ තරම් වැදගත්මකට නැති දෙයක් නේද කියන එක Tamanට තේරෙන්න ගන්නවා. එතකොට ආයේ ඒක මගහැරෙන එකයි වෙන්නේ. මගහැරෙනවා කියන්නේ ඒක අතහැරෙන එකයි වෙන්නේ. ඒකේ මේකේ තියෙන නිස්සාර බව හිස් බව දැක දැක අතරින්න තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙම අතරින්න අතරින්න තව තව හිත තැම්පත් වෙනවා. තාපා හිතට හිතට හිතට මේ බොහොම නිස්කලංක බවක්. හිතේ තීච්ච අර ආතතිය ආතතිය තව තව එන්න එන්න අඩු වෙන බවක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට දැන් තවත් ඔයා මේ වුණාට පස්සේ බලන්න අර ආපු ටිකක් හොඳට අපිටම අපි මධ්‍යස්ථ දෙසින් බලන් ඉඳලා ඔන්න යනවා. ගිහිලා ඊළඟ ටිකේ එන්න කලින් තියෙනවනේ බොහොම නිදහස් ස්වභාවයක්, නිශ්චල ස්වභාවයක් තියෙනවනේ. ඔය ඔය தත්ත්වය අපි වර්ධනය කරනවා. ඒක තමයි නිකන් හිතේ නිකන් සාමාන්‍ය ස්වરૂපය. සිතුවිලි සිතුවිලි වලට ලක් නොවෙච්ච සිතුවිලි වලින් පහර මේ නොවදින බොහොම නිශ්චල ස්වභාවයක්. ඒ ඒ ස්වභාවය අපේ හිතේ සාමාන්‍ය මධ්‍යස්ත විවේකී ස්වභාවය. ඒක තමයි අපි වර්ධනය කරන්නේ. ඒක උඩ ඉඳන් තමයි දැන් මේ එනේන දේවල් නැවත නැවත නිරීක්ෂණය කරනවා. මේකේ තියෙන එක්කෝ හේතුව දකින්නවා, එක්කෝ ඇතුලේ මේ තියෙන නිකන් ක්ලේශය දකින්නවා. එහෙම නැත්නම් මේකේ නිකන් අර තියෙන රළු බව මේකෙන් හිතට දෙක තියෙන වදේ දුක ඒ පැත්ත දකින්නවා. ඉතින් එහෙම තේරුම් ගන්න තේරුම් ගන්න මේක අතහැරෙනවා. මොන ක්‍රමයකට ගියත් කමන්නේ අතහැරීම අතහැරීම බොහොම ලස්සනට සිද්ධ වෙන්න සිද්ධ වෙන්න තව තව මේ අපේ හිත මේ බොහොම මේ තැම්පත් වෙනවා. ඔව්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ එතකොට කයේ යම් සංවේදනාවක් දැනුනොත් ඒක ගැන අමතක කරන්නද? අත්‍යවශ්‍ය නැහැ. දැන් හිතේ හිතේ දැන් තැම්පත් බව තියෙනවා නම් එතන හිත පවත්වාගෙන හිටියට වරදන්නේ අනිත් එක සක්මන් භාවනාවේදී වුණත් බලන්න මේ தත්ත්වය ගන්න පුළුවන්ද කියලා. දැන් සක්මනේ යෙදෙනවා. දැන් අපි අවධානය ඕනේ නම් අපිට පුළුවන් මේ ඔසෝන ඔසෝන තබන ඒ ක්‍රියාවලියට දැනෙන දේවල් වලට යොදවන්න පුළුවන්. බලන්න සක්මනේදිත් ඒ වුණාට මේ නිශ්චලත්වය හිතේ ගන්න පුළුවන්ද කියලා. උත්සාහ කළා තියෙනවද? උත්සාහ කළා තියෙනවා ස්වාමීන් වහන්සේ මට ගොඩක් වෙලාට දැනෙන්නේ පාදයේ අර ස්පර්ශ වෙන ඒ අවස්ථාව විතරයි හිතට දැනෙන්නේ වෙන මොනවත්ම හිතට දැනෙන්නේ නැහැ. ඔව්. හරි. ඒක හරිද? ඒ ඒ ඒ දැනීම ඔස්සේ යන්නෙත් නැතුව ඒ අවස්ථාවේදී අපි ඕනනම් ඒක බලන්නත් පුළුවන්. ඒ අවස්ථාවේදී මේ නිශ්චලත්වයේ හිත රඳවන්න පුළුවන්ද කියලා බලන්න. හොඳයි. බලලා ආයි පොඩ්ඩක් කියන්නකෝ බලන්න. හොඳයි උත්සාහ. හොඳයි. හොඳයි. දෙරුවන් සරණයි. හොඳයි. දෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මා පර්යංකේ නොසිටින වැඩි අවස්ථාවල සතියෙන් සිටිමි. එවැනි සමහර අවස්ථාවල කය තුල පවතින කම්පන ගති හඳුනා ගතිමි. මීට පෙර මා පර්යංකේ රැඳී සිටින්නේ පැයක් පමණේ. දැන් සමහර පර්යංකයට වැඩි වී පැය භාගයක් පමණ ගත වූ පසු සමාධය හොඳින් නැති වී කාලය ගතවන්න ගතවන්න සමාධි තත්ත්වය හොඳින් ඇද බැඳ තබා ගන්න ආකාරයටපත් වේ. එවිට කයේ නිශ්චල ශාන්ත භාවය ඇතිවන අතර පැයකට වඩා වැඩි කාලයක් සිටීමට හැකිවන අතර ඒන් මිදීමට ඉඩ නොදෙන බවකුත් දැනේ. පැයකට වැඩි කාලයක් භාවනාවේ එක දිගටම යෙදීම සුදුසුද යන්න පැහැදිලි කර දෙනෙමින් ගෞරවයෙන් ඉල්ලමි. සක්මන තුල සතිය තුල හොඳින් සිදුවන අතර ඒ විශේෂ අත්දැකීම් ලැබුවෙමි. සක්මණින් පසු සිදු වූ දෙයක් පිළිබඳ මාහාට ගැටලුවක් පෙන නැගුණි. උඩ වැලිමලුවේ සක්මණ නිම කර භාවනා ශාලාවට පැමිණීමේදී අඩපට්ටලයට තිබූ ලොකු ගලක් මත කකුල තියද්දී ගල සෙලවි මා වැටෙන්නට යන්නක් මෙන් සිදු අතර මේ දින දෙකකදී අවස්ථා දෙකකදී සිදුවිය. විට මා පාතබු ස්ථානයේ බැලූ විට තිබුණේ සායුමත් පඩිපෙළය. එම ස්ථාන කිසිසේත් සෙලවීමට ඉඩක් නැත. මෙසේ දැනුනේ කුමක් නිසාදයි පැහැදිලි කර දෙනෙමින් ගෞරවයෙන් ඉල්ලමි. සමහර අවස්ථාවක නිදන ඉරියව්වේ සිටියේදී මා ඉහළට එල්සවි වැටෙන්නාක් මෙන් දැනේ. ඒ දැනෙන්නේත් ගල මතින් වැටෙන්නට ගියාක් මෙන්නේ. වරහන් ඇතුලේ අඩපට්ටල යටත් උඩ සිටිනවා මෙන් යත්. කනට දම අමාසු වේලා දබා දෙන්නා වූ ඔබ වහන්සේට නිවැරදි ධර්ම මාර්ගයේ වහවහ උද වේවා. හොඳයි. මම හිතන්නේ ඒ තරම්ම මේ කියන්නේ ඔය ගැන මේ කියන්නේ හොයන්න යන්න එපා මේ හොයන්න යෑම හරහා හිතේ විතර්ක වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා මට ඒ තරම්ම ලොකු මේ විශේෂ අවධානය යොමු කළ යුතුම තරම් දෙයක් වෙලා නැහැ කියලා තමයි මට හිතෙන්නේ. සමහර ලාවට ඉතින් මම දන්නේ නැහැ දැන් ඔය නිදාගෙන ඉන්නකොට උනත් තමන් සමාලාවට නිකන් අඩ අඩ නින්දකින් වගේ එකපාරට ඔන්න වැටෙනවා වගේ තේරෙනවා. හැබැයි වැටෙන්නේ නැහැ මේ ඇඳුවට ඉන්නේ. අර එහෙම අත්දැකීම් සමාහයට ඇති. සමහරවිට ඒ වගේ දෙයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ මේ භාවනා කටයුත්ත දෙකට කරගෙන යන්න මම හිතනවා මේ අත්දැකීම ඔස්සේ ඒක මොකද උනේ කියලා දිගින් දිගට හිතන්න ගියොත් ඒකෙන් භාවනාවට බාධාවක් වෙයි කියලා. ගරු හිමියනි ඔබ වහන්සේගේ දෙපා නැමද මාගේ පැනේ ඉදිරිපත් කරමි. අන් අයගේ ප්‍රශ්නවලට දෙන පිළිතුරු වලට අවධානය යොමු කරමින් මෙතෙක් නිහඬව සිටියෙමි. වසර එකහමාරක් දෙකක් අතර කාල පරාසයක සිට භාවනාවට සිත යොමු කළ මට නාසග්‍රේ වායුරල ස්පර්ශන බවක් දැන් නැත. ඒත් ආහාර මාර්ගය හා ශ්වසන මාර්ගයේ වෙන්න ස්ථානයේ නාස්කුහරය තුල ස්පර්ශය දැනේ. සති 3ක 4ක පමණ සිට ඒ නොදැනී ගොස් ඒ වෙනුවට තප්පර 2ක 3ක පමණ වූ සමාන කාල පරාසයක සිදුවන පිටකිරීමක් ඇතුළු කිරීමක් වැනි වෙනසක් හෘදේ වස්තු ආසන්න ප්‍රදේශයෙන් මෙන් දැනුනි. වම් පෙනහල්ලෙන් සිදුවන්නක්ද විය නොහැකි බව මම තේරුම්ගෙන හොඳින් නිරීක්ෂණය කිරීමට කිරීමෙන් මා තේරුම් ගත්තේ වම්පස හෘදේ වස්තු ආසන්නයෙන් දැනෙන තෙරපීමක් හා ඇකිලීමක් බවයි. වඩාත් හොඳින් අවධානය යොමු කිරීමෙන් එම තෙරපීම අනුව නාසිකාග්‍රයෙන් ආශ්වාසය ප්‍රශ්වාසය සුලන් රැලි ස්පර්ශ යන බව අවබෝධ විය. වම්පස ගැඹුරින් දැනෙන මෙම තෙරපීම් වලට අවධානය යොමු කිරීමට සිත ප්‍රිය බවක් දක්වයි. එහෙත් වයසට ගිය යෝගීන්ට මෙතෙක් නාස් කුටීරිය තුල දැනුණු සුලන් රැල්ල වෙනුවට තෙරපීම් වලට අවධානය යොමු කිරීම සුදුසු නැති බවට හැඟීමක්ද අන් අයට දෙන පිළිතුරු අනුව මා සිතුවෙමි. උවමනාවෙන් හුස්ම පිටවීම නතර කිරීමට පෙළඹීමක් නිසා මෙසේ පිටවීම ඇතුළීම දැනෙන බව නාසිකාග්‍රයට අවධානය යොමු කළ විට තේරුම් යයි. ආයාසකින් නාසිකාග්‍රයට සිත යොමු කර සුලන් රැලි වලට අවධානය යොමු කළ හැකිවද සිත ප්‍රිය කරන්නේ තෙරපීම් වල ආස්වාදයේ විඳීමට බව පෙනී යයි. සක්මන් භාවනාවේදී යටිපතුල් වල ස්නායු අග්‍රවලට දැනෙන්නේ වැලිවල තෙරපීම සමග සිසිල් බවකි. එලෙස සිසිල් බව දැනෙන අතර සිරුරේ බර වමට හා දකුණට මාරුවමින් දෝලන බවක් තේරුම් යයි. විටින් විට සිත පිට යාම සිදුවේ. ඒත් නැවත නැවත ආස්වාස ප්‍රස්වාසයට යොමු කර ගනිමින් සිට පර්යංගකට යාම සිරිතක් කරගෙන සිටි. බොහෝ විට පර්යංකයේදී වේලාවක් ගත විට නිසල බවක් දැනේ. ඒ නිසලව බොහෝ වේලාවක් සිටින විට සිරුරට වාතයේ අවශ්‍යතාවය හීන වීම නිසා විය හැකිය සිතා ආයාසයෙන් අවධානය යොමු කරමි. උපදේශ පතමි. ඔබ වහන්සේ පතන බෝධියකින් ඉක්මන් ඵල නෙලා ගනිත්වා. ටිකක් සංකීර්ණයි වැඩේ. මට හිතෙනවා දැන් ඒ කියන්නේ අවධානය යොමු වෙලා තියෙන්නේ අතර මේ ප්‍රදේශයටත් නෙමෙයි වෙන පොඩ්ඩක් වෙන තැන්වලට අවධානය යොමු වෙලා තියෙන්නේ. ඒ නිසා ඊට වඩා මට හිතෙනවා සරල වෙයි, පහසු වෙයි පිම්බීම හැකිලිම භාවනා ක්‍රමයට මාරු වුණොත් කියලා. කාගෙද කියලා කියන්න පුළුවන්ද? ආ මේ මහත්තයාගේ. ඔව්. ස්ථානයේ තමයි මට ස්පර්ශය දැනුනේ. ඔව්. ඊට පස්සේ මයික් එක ගන්නකො අතට මයික් එක අතට ගන්න. ඔව්. ඉන් පසුව ඔව්. දැන් සති දෙක තුනක වගේ ඉඳලා තමයි මට දැනුනේ මේ හර්ට් ස්පන්දනය සිදුවෙන ප්‍රදේශයෙන් තමයි මේ තෙරපීම එන්නේ කියලා. එන්නේ කියලා. ඊට පස්සේ මම මෙහි පැමිණලා අනේකුත් යෝගින්ට දෙන උපදෙස් මත අවධානය යොමු කරනකොට මට තේරුණා මේ මොන පැත්තටද මම යොමු වෙන්නේ කියලා ඔබ වහන්සේ මම හිතන්නේ මහත්තයා දැන් හුඟක් ගිහිලා තියෙන්නේ නිකන් විපස්සනාවෙන්මයි ගිහිලා තියෙන්නේ. මේ පැත්තින් ගිහිලා තියෙන්නේ. දැන් හැබැයි අපිට ඔය එක පාරටම කයේ තියෙන ඒවා දැනගත්තා කියලා අර සතිය සමාධිය දිනු කරගන්න අමාරුයි. අපිට ඒකට සාමාන්‍ය નિરાයාසයෙන් සිද්ධ වෙන යම්සි ඒකාකාරී චලන ස්වභාවයක් ගන්න එක මේ පහසුයි. එහෙමයි. ඒකයි දැන් ඔය පිම්බීම හැකිලිම වුණත් ඒක නිරන්තරයෙන් සිද්ධ වෙන දෙයක්නේ. එහෙමයි. ආස්වාස ප්‍රසආස කියන එක නිරන්තරයෙන් සිද්ධ වෙන දෙයක්. ඒ වගේම යම් මේ මේ චලනයක් හා සම්බන්ධයි. එතකොට අපිට මේ චලනයේ හොඳට පිරිමදිමින් මේක සිද්ධ වෙන දේ දිහා නැවත නැවත නැවත නැවත නිරීක්ෂණය කරමින් මේ සතිය හොඳට වඩා ගන්න හැකියාව තියෙනවා. ඒ නිසා දැන් මහත්තයාගේ ඔය ඔය විස්තර කරපු දේ අනුව බලන්න අවධානය මේ උදර ප්‍රදේශයට යොමු කරන්න. එහෙමයි. කියන්නේ දැන් දැනට තියෙන්නේ හෘදේ හරියනේ අවධානය යොමු වෙලා තියෙන්නේ. ඒක තව ටිකක් හොඳට පහත් ටිකක් ටිකක් දුරට පහත් කරාම තේරෙනවා හුස්ම ගන්නවත් එක්ක මේ උරස් කුහරේ එහෙමයි. ඒකෙත් බලන්න يعني අපිට හරියටම මේ පහළට යොමු කරන්න ඕනි කියලා නීතියකුත් නැහැ. එහෙමයි. මහත්යර දැන් මේ හුස්ම ගන්නවත් එක්ක මුළු කය يعني මේ ප්‍රදේශය හොඳට ඉස්සරහට නෙරීමක් තියෙනවානේ. එහෙමයි ඒ නෙරීම තේරෙන ප්‍රදේශයේ හිත පවත්තා. එහෙමයි ස්වාමී. තේරෙනවද? ඒ කියන්නේ අවධානය දැනෙන හරියේ තමයි තියන්න ඕනේ. එහෙමයි ස්වාමී. දැන් හදවත ප්‍රදේශය ගන්න අමාරුයි. ඒකේ يعني නිශ්චල බවක්නේ සමහරලාට තියෙන්නේ. නමුත් උදරය ප්‍රදේශයේ නිරන්තරයෙන්ම පිම්බෙනවා හැකිලෙනවා. පිම්බෙනවා හැකිලෙනවා. ඒතකොට අපිට අර ස්වාභාවිකව සිද්ධ වෙන යම්සි ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලියේ හිත පවත්වමින් අපිට පුළුවන් මේ සතිය දිනු කරන්න. ඒ නිසා අවධානය යොමු කරන්න උදර ප්‍රදේශයට පිම්බීම හැකිලිම නිරීක්ෂණය කරන්න උත්සාහවත් වෙන්න. එතකොට පිම්බීමක් පටන් ගන්නකොට හුස්ම ගන්නවත් එක්ක පිම්බීම පටන් ගන්නකොට හැබැයි දැන් මේ නාසිකාග්‍ර ප්‍රදේශවත් හුස්ම ඇතුළට එන ඒවත් ඒ මොකක්වත් බලන්න එපා. එහෙමයි. මේ හරියෙම හිත පවත්තන්න. එහෙමයි මේ හරියෙම හිත පවත්තගෙන ඉන්නවා. හොඳට උර උදරය පිම්බීගෙන එනකොට ඒ පිම්බීම ගැන හොඳට දැනුවත් වෙනවා. එහෙමයි. හිත පිට යනවා නම් විතරක් පිම්බෙනවා කියලා හිතින් සටහනක් දාන්න. එහෙමයි. හැකිලෙනකොටත් හැකිලෙනවා කියලා සටහනක් දාන්න හිත පිට යනවා නම් විතරක්. එහෙමයි. දැන් හිත පිට යන්නේ නැතුව මේ ක්‍රියාවලියේ හොඳට පවත්ව ගන්න පුළුවන් නම් ඒ හිතේ ඒ මෙනෙහි කිරීමකින් තොරවම ඒ දේ කරන්න. එහෙමයි සම්. මේක නිකන් හොඳට নিমগ্ন වෙලා මේ දේ මේ දේ කළා බලන්නකො කළා මට නැවතත් කියන්නකො. එහෙමයි හම්බුනේ. හොඳයි. ගෞරවනීය ස්වාමින්වහන්ස මා මෙම භාවනාව ඇතරහට ආදුනිකෙකු වුවත් ගෝයන්කා තුමාගේ 10 දින භාවනා වැඩසටහන් 10ක් 12කට සහභාගී වී ඇත්تمي. මුල් වාර දෙකේදී කිසිම ප්‍රතිඵලයක් නොලදත් පසු වාරවල එම භාවනා ක්‍රමය අවබෝධ කර ගතිමි. විස්තර මෙහි නොදක්වමි. එකම භාවනා කර්මස්ථානයේට වාර 4ක් 5ක් තුලදී ඉලක්ක අධ්‍යක්ීම් මම පඨවි ආපෝ තේජෝ වායෝ යනුවෙන් අවබෝධ කරගතිමි. දැනට මට gederදී එම භාවනා ක්‍රමය පැයක් හරියට කළොත් අවසානයේ ඇටසැකිල්ලක් පෙනේ. වරහන් ඇතුලේ මගේම දිනක් ඇඳේ සිට භාවනා කරන විට ඇටසැකිල්ල දුටු සැනින් gedara සාලේ කවුරු හෝ සිටින බව දැනි එම ඇටසැකිල්ලෙන්ම ඇඳෙන් බිමට ඇඳෙන් බිමට වැස අඩි 4ක් 5ක් ගොස් ඇස්සැරීමි. නිවන ලං වුණායයි සිතමින් සිටි මට මගේ කෙලෙස් සිරුර නැවතත් දකින්නට ලැබුණේ. දැනට එම භාවනා ක්‍රමයේ පැයක් කළොත් ඇටසැකිල්ල එනවාමයි. මේ විට මා තව ඉදිරියට යාමට කුමක් කළ යුතුදයි පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තවද මිතුරෙකුගේ ඉල්ලීම පරිදි පොල්ගස්සෝ විට භාවනා මධ්‍යස්ථානට ගොස් දින 10ක භාවනා වැඩසටහනට සහභාගී වීමි. කර්මස්ථානයේ දෙන විටම භාවනා ක්‍රම දෙක පටලවා ගන්නට එපායයි එම ස්වාමීන් වහන්සේ ආවාද කළා. දින 3-4ක් සක්මනත් පරණයන්කත් උපදේශ පරිදි කළත් ප්‍රතිඵලයක් නොලදින් බැවින් ගෞරවනීය ධම්මජීව ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනාවක් CD පටියකින් ශ්‍රවණය කළෙමි. එදා මගේ විලුම් දෙක බර වී වරහන් ඇතුලේ අඩි විස සපත්තුවක් දැම්මාක් මෙන් ඉදිබුනි. එදා පර්යංකට ගොස් ඉඳගෙන භාවනා කරන විට මැටි තුඹසක සිදුරු දෙකකින් දුම් පාට දුම් පාරක් පිටනම පිටතට ඇතුල් ඇතුළටත් යනවා එනවා පෙනුනි. පසුදා නිවසට යාමට තිබූ බැවින් දානයේ වළඳන විට විශාල හැලියකට උඩ සිට ආහාර දමන විට පහළට වැටෙන සැටිත් අවසානයේ වළඳා අතුරුපස අවසන්ට වැටි තිබෙනුත් දුටු වෙමි. gedara ගියත් මනසේ හොඳ තැන්පත් බවක් තිබෙනවා මට හොඳින් දැනුනි. මේ දින ගණනක් පැවතුනි. දැන් භාවනා ක්‍රම දෙකක් තුල මගේ සිත පැටලෙයි. මා දැන් කල යුත්තේ කුමක්දයි ගෞරවයෙන් යුතුව දැනගැනීමට කැමැතියි. මා මේ දැන්නුවේ මේවා සිතේ සිර කරගෙන සිටීමෙන් සිතේ සෑහළු බව අඩු බව දැනුණු හේිනි. එසේ දැනීමට තිබීම ගැන සමාව අයදෙමි. ඔබ වහන්සේට කිර ජීවනය උතුම් නිවනින් සැනසෙන්න ලැබේවායි පතමි. කාගෙද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ඔව්. එතකොට මේ ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් පිම්බීම හැකිරීම වගේ භාවනා ක්‍රමයක් කරලා බලන්න නැද්ද? තව එකක් වෙයිද දන්නේ නැහැ එතකොට. <laughs> නෑ ස්වාමීන් වහන්සේ මේ ඒක තියෙන්නේ අර මුල් දින තුන. ඔව්. මේ නහයෙන් පහළ තුලෙන් උඩ මේ කොටසට පමණක් සිත යොදවීම. හරි. ඊට පස්සේ දවස් 3කට පස්සේ විදර්ශනාව දෙනවා. එදාට කියනවා මෙතන තිතක් තරමට පුංචි කරගෙන ඒ සිත ගන්න කියන මේ විස්කම්බි අඟලක් පමණ ප්‍රදේශයට. ඔව් ඊට පස්සේ ඒක දැනෙනවා මෙතන කියන්නේ. මෙතන කැවෙන ස්වභාවයක් දැනුණා නම් ඒක දැනෙනවා මෙතෙන්ටත්. හරි. මුලදී නම් මට අහුන්නේ නැහැ. පස්සේ සැරේකදී අහුණා. ඔව්. ඊට පස්සේ මුළු සිරුර තුලම යන කොටස් පින් කරගෙන ඒ ඒ දැනීම තියනවාද කියලා බලනවා අනිත්‍යයි කියලා ඊළඟ කොටසට යනවා. ඒ වගේ අඟල් දෙක දෙක වෙන් කරගෙන හිස් කබලෙත් ළඟට මුහුණේ අත් දෙකේ ඇඟේ ඉස්සරහා මමත් කරා මේ ගිහි කාලේ එහෙම එකක් කරා. එහෙනම් පොඩි දැන් මම මොඩම් ආයි මතක් කරලා ගන්න ඕනේ. මේ හැබැයි ඒ ක්‍රමෙත් බොහොම හොඳයි. ඒ කියන්නේ ගෝයෙන්කා ක්‍රමේ වරදක් නැහැ. කෙලින්ම මේ වේදනානුපස්සනාවකට දාන්නේ හැබැයි ඔය ඇටසැකිල්ලක් පේනවා කියන එක ඒ තරම් මේ ඒ ඔස්සේ ආයුතු නැහැ. දැන් ඒක වෙන කියන්නේ සාමාන්‍ය වෙන ආනාපානසතිය කර කර හිටියත් පිම්බීම හැකිලිම කර කර හිටියත් නැත්නම් සක්මන් භාවනාව කර කර හිටියත් ඔය දේ එන්න පුළුවන්. ඔය දේ මේ භාවනාව නිසාම ආපු දෙයක් නෙමෙයි. අනිත් එක ඒ ඇටසැකිල්ල කියන එක මේ මේ හිතින් හදාගත්ත දෙයක් වගේ තියෙන්නේ. ඒතකොට අපිට ඒ දැන් චිත්ත රූප චිත්ත රූපයක් නේ තියෙන්නේ. පේනවනේ. මම මේ කියන එක හරිද? හරි. එතකොට ඒ ඒ පෙනෙන දෙයක් එක්ක නෙමෙයි භාවනාව යන්න තියෙන්නේ. අපිට දැනෙන දෙයක් එක්ක. කාය කායानुපස්සනාවේදී භාවනාව තනිකරම සිද්ධ වෙන්නේ දැනෙන දේවල් එක්ක. එතකොට දැන් අර භාවනා ක්‍රමයෙන් නම් යන්නේ එතෙන්දි දැන් තමන් ක්‍රමානුකූලව මේ හිසේ ඉඳන් දෙපතුල දක්වාම ක්‍රමානුකූලව නිරීක්ෂණය කරමින් යනවා නම් එතකොට දැන් තමන්ට පෙනෙන දේවල් අල්ලන්න යන්න එපා. ඇටසැකිල්ලක් පේන්න ගත්තත් ඒ පේන දේ නෙමෙයි Taman බලන්න දැනෙන්නේ මොකද්ද කියලා. ඒ වෙලාවේදී. එහෙම මේ උත්සාහ කළේ නැද්ද? එහෙම නෑ ස්වාමිනාසේ. ඒ කියන්නේ මේක මේක පේනෙන්න ගත්තට පස්සේ මොකද කළේ? ඒක තමයි <laughs> ස්වාමින්වහන්සේ දැනගන්න ඕනේ. ඔව් මේක පේන්න ගත්තට පස්සේ මේ කියන්නේ මේක අතහැරලා දාන්න. ඒ කියන්නේ අතහැරලා දාන්න කියන්නේ පෙනීම අරමුණක් කරගන්න එපා. පේන දේ අරමුණ කරගන්න එපා. පේන දේ අරමුණ ඇටසැකිල්ල කියන එක අරමුණ කරගන්න එපා. කරගන්න නැතුව දැනෙන දේත් එක්ක යන්නයි තියෙන්නේ. දැන් එතකොට දැන් එතකොට ඔය කයේ තමන් වමනායෙම ගෙනිනවනේ කොටස් කොටස් කොටස් වලට. කය පුරා විහිදවනවනේ. එතකොට තමන්ට හැමතැනදීම අහුවෙනවද මේ සංවේදින යම් යම් දේවල් අහුවෙනවද? තේරෙනවද? අනිත්‍යයි කියලා පල්ල ඒ ඊටන් කොටසට යන එක තමයි කරන්නේ. මුළු සිරුරම දැන් අනිත්‍ය ඒකේ තියෙන එක එක දේවල්. ඔව්. මේ ඒක ඉතින් අන්තිමටම මට හිතෙනවා ඒ අනිත්‍යයි කියලා හිතන නිසායි කියලා මම හිතුවේ මේ ඇටසැකිල්ල දකින්න. ඒක තමයි. කියන්නේ මෑණියෝ හිතනවද අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා? හිතනවා විතරයි දකින්න. හිතනවා විතරයි කරන්නේ. හැබැයි එහෙම දෙයක් ගෝයන්කා ක්‍රමේ කරන්නේ නැහැ නේද? අනිත්‍යයි කියලා තමයි ඊළඟ කොටස. හරි මං කියන්නේ හිතන්නේ නැහැ නේද? හිතනව නෙමෙයි. ඒ ක්‍රමයේදී වුණත් හොඳට මේ අවධානය තියන් ඉන්නවා. අවධානය තියන් ඉන්නකොට ඒ ප්‍රදේශය දැනෙනවා. මෙනෙහි කිරීමක් කරන්න. ඔව් දැන් ඒ කියන්නේ සංවේදනා සංවේදනා දැනෙනවා. හරි නේද? සංවේදනා දැනෙනවා. නමුත් ඒ දැනීම අපි නිරීක්ෂණය කරගෙන ඉන්නවා. නමුත් අපි අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය කියලා මෙනෙහි කිරීමක් කරන්නේ නැහැ මම දන්න තරමින් නම්. එහෙම කරනවද? අනිත්‍යයි කියලා තමයි ඊළඟ කොටසට යන්නේ. ඊළඟට එතනත් බලනවා සංවේදනා දැනෙනවද කියලා. ආ දැනෙනවා නම් මේ දැනුනේ නැත්තම් ටිකක් වෙලා ඉඳලවත් බලන්න කියලා කියන්නේ. ආ බලද්දි දැන් ඒ වෙනස් වීම දැනෙන්න ගන්නවද? ඔව් අනිත්‍යයි කියන එක ඉතින් මට තේරෙනවා නිකන් අනිත්‍ය බව සිරුරේ අනිත්‍ය බව දන්නවනේ ඒක නිසා. ඔව් මාත් එහෙ තමයි ගියේ. <laughs> මයි යන කාලේ ඔහොම එකක් කිව්වේ නැහැ මම මේක කල්පනා කරේ. <laughs> <laughs> නෑ මම නම් හිතන්නේ يعني මට නම් එහෙම උපදේශයක් ලැබුණ නැහැ. මට නම් ලැබුණේ يعني බොහොම මේ ඒක සමහරවිට ඉතින් ගුරුවරු වෙනස් වෙනවනේ ඉතින්. මේ يعني කොහෙ කොහෙ කළත් ප්‍රධාන දේ වෙන්න ඕනේ අපි මේ හිතින් හදාගත් අනිත්‍යයක් නෙමෙයි. කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වන අනිත්‍ය මේ උන්වහන්සේ කියපු හින්දා මේ මේ අනිත්‍ය වෙලා තියෙන්නේ. අපි මේ බොහොම මධ්‍යස්තව බලන් ඉන්නවා. බලන් ඉන්නකොට අපිටත් අස්පනා පිට වෙනස් වෙන බව තේරෙනවා නම් ඉතින් අනිත්‍ය තමයි. ආයෝක අපි කටින් කියන්න ඕනේ කටින් කියනවා කියන්නෙම يعني වෙන පැත්තක්. අපි ආයේ හිත අනවශ්‍ය විදිහට தත්ත්වගත කිරීමක් වෙන්නේ. එහෙම දෙයක් ඕනේ බොහොම මධ්‍යස්තව බලන් ඉන්නවා. බලන් ඉඳද්දි මේකේ මේ වෙනස් වෙන ස්වභාවය දකිනවා. ඒ වෙනස් වෙන ස්වභාවය දකින්න දකින්න මේ අනිත්‍යයි කියන එක වචනෙන් නෙමෙයි අනිත්‍යයි නේද කියලා වැටහීමක් ඇති වෙන්නේ. අපේ තුල හිත ඇතුලේ නිකන් கிඳා බැසීමක් තමයි සිද්ධ වෙන්නේ මේ අනිත්‍ය ස්වභාවය. එතකොට අපි ඕක හිතනවා හිතනවා කියන්නේ වෙන පැත්තක්. හිතනවා කියන එක ඔතෙන්ට අදාළම නැහැ. ගන්න මේපා කියන්නේ මේ හිතලා ගන්නවා කියන එක චින්තාමය පැත්තක්. නැත්නම් සුතමය චින්තාමය පැත්ත. භාවනාමය පැත්තේදී තනිකර තියෙන පුළුවන් තරම් කියන්නේ සිතීම වළක්වගෙන හිත මේ සිතුවිලි වලින් අඩු කරගෙන අපි මධ්‍යස්තව නිරීක්ෂණය කරනවා. නිරීක්ෂණය කිරීම හරහා දැනුමක් ගොඩ නැගෙනවා. අවබෝධයක් ගොඩ නැගෙනවා. ඒ අවබෝධය අර හිතීම ඉක්මවා ගිය අවබෝධයක්. මේ හිතලා හිතලා හිතලා හිතලා තර්ක ඥාන ගත්ත තර්ක ඥාන හරහා ගත්ත අවබෝධයක් නෙමෙයි. ඒ නිසා මේ භාවනා ක්‍රමයේදී උනත් බලන්න Tamanට මේ දැන් ඒ ඒ තැන්වල අවධානය යොමු කරගෙන විතරක් ඉන්න. යොමු කරගෙන විතරක් ඉන්නකොට Tamanට අහු වෙනවා යම් යම් සංවේදී සංවේදනාවන් අහු වෙනවා. වෙනස් වීම තේරෙනවා. මේ වෙනස් වීම තේරෙනවා නම් ඒ කියන්නේ වෙනස් වෙනවා කියන එක තමයි. ආයෝක අනිත්‍යයි කියන්න ඕනේ නැහැ. ඊළඟට අපි තුමු දැන් ඕන්නම් ඉතින් අනිත්‍යයි කියලා ඊළඟට එකට කවන්නේ නැහැ ඉතින්. කියන්නේ නැහැ. හිතනවා. ආ. දැන් ඊළඟ එකට ඊළඟ තැනට යන්න හැබැයි එහෙම යන්න ඕනෙත් නෑනේ. දැන් මෙතන අරමුණ සම්පූර්ණයෙන්ම ගෙවිලා ගියාට පස්සේද යන්නේ නැත්නම් තමන්ම යවා ගන්නවද? ඔව් ඊළඟ කොටස වෙන් කරගන්න කියලා කියනවා. කියනවාද? ආ. මේ මම දන්නේ නැහැ හැබැයි මට නම් හිතෙනවා මේ අය මහාසී ක්‍රමේ නම් ඔහම දෙයක් කියන්නේ නැහැ. මහාසී ක්‍රමය ඊළඟට කායानुපස්සනා පැත්තෙන් අපි විස්තර කරද්දී අපි ඔහොම කියන්නේ යම්සි අරමුණක් දිහා හොඳට නිරීක්ෂණය කරගෙන ඉන්නද්දී ඒ අරමුණ සම්පූර්ණයෙන්ම කියන්නේ අපිට ආහාර දෙනවා නම්, ඒ කියන්නේ අරමුණක් වශයෙන් ඒක පවතිනවා නම් ඒ අරමුණ හැකිතාක් නිරීක්ෂණය කිරීමේ වරදක් නැහැ. මොකද එතකොට ඒ අරමුණේ සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ ඒ අරමුණේ පටන් ගන්නේ පටන් ගන්නේ ඉඳන් එහෙම නැත්නම් ඒ අරමුණ සියුම්ම ඇති වෙන ආකාරය වෙනස් වෙන ආකාරය නැති වෙන ආකාරය නැවතත් ඇති වෙන ආකාරය වෙනස් වෙන ආකාරය නැති වෙන ආකාරය මේ විදිහට හොඳට නිරීක්ෂණය වෙනවා නිරීක්ෂණය කරනවා ඒ නිරීක්ෂණය කරන්න කරන්න කරන්න කරන්න කරන්න තමයි මේ අරමුණෙන් හිත මිදෙන ස්වභාවයක් හිත අරමුණෙන් ඈත් වෙන ස්වභාවයක් අරමුණට බැසගන්නේ නැති ස්වභාවයක් සිතේම දියුළු වෙනවා. එහෙම එහෙම රටාවකට තමයි අපි යන්නේ. ඉතින් පොඩ්ඩක් එහෙමත් උත්සාහ කරලා බලන්න. ඒ ගෝයෙන්කා තුමාගේ නෑ නෑ ඒක නෙමෙයි මම මේ කියන්නේ මේ අපේ තුමාගේ එක කියන්නේ <laughs> දැන් සාමාන්‍යයෙන් අපි දැන් දැන් කියන්නේ බුදුරජාන් වහන්සේ කියන්නේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඉතින් ඉතින් අපි වාසය කරනවා මේ උදේ වය දකිමින් වාසය කරනවා. ඉතින් දැන් උදේ වයේ දකිමින් වාසය කරන්න වාසය කරන්න ඒකෙත් බොහොම සියුම් මට්ටමින් මේ සිද්ධ වෙන ඇතිවීම නැතිවීම ස්වභාවය හොඳට තේරුම් යනවා. එතකොට ඒ ඇතිවීම නැතිවීම ස්වභාවය තේරුම් යනවා කියන්නේ අන්න අනිත්‍ය අනිත්‍යයි කියන එක වැටහිලා. වැටහීමෙන් අවබෝධයෙන් එන්නේ. දැන් ඇතම් අවස්ථාවක එන්න පුළුවන් මෙහෙම මේ මේ කම්පන චංචල ස්වභාවය සිදු වෙමින් තියෙනවා. සිදු වෙමින් තියලා එක පාට මේ ඒ ඒ ඒ ස්වභාවය දුර වෙලා ගිහිල්ලා. දැන් ඔන්න නිකන් හිස් ස්වභාවයක්, ශාන්ත ස්වභාවයකුත් එනවා. ආයෙ ඔන්න නැවතත් අරක වෙන්න ගන්නවා. ආයෙ අර හිස් ස්වභාවය, ශාන්ත ස්වභාවය එනවා. ඔන්න ඒ පැත්තකට යන්න පුළුවන්. උත්සාහ කරලා බලන්න. මේ මට හිතෙනවා මේ කියන්නේ දැන් දැන් ඔය ක්‍රමෙන් උනත් දියුණු කරගත්ත යම් සමාධි ස්වභාවයක් තියෙනවනේ. ඒ ස්වභාවයම පාවිච්චි කළා පුළුවන් නම් උදරයේ ප්‍රදේශයට උදරයේ පිම්බීම හැකිලිම අරමුණු කරගෙන ඒ ඔස්සේ ටිකක් දුර ගිහිල්ලා ප්‍රමාණිකෝලව ඒ කියන්නේ පිම්බීමේ සම්පූර්ණ චක්‍රයේම හිත පවත්වනවා. හැකිලීමේ සම්පූර්ණ චක්‍රයේම හිත පවත්වනවා. ඊළඟට ඔහොම කරගෙන යනකොට මේ පිම්බීමක් කියන්නේ පිම්බීම් රාශියක්. එහෙම නැත්නම් මේ කම්පණය වීම, නෙරීම්, තදවීම රාශියක් කියලා තේරෙවි. ඒ එක එකක් ගානේ හොඳට හිත පවත්වනවා. එහෙම හිත පවත්වගෙන ඒ ප්‍රදේශයේම හිත පවත්, ඒ කියන්නේ වෙන මුළු කය පුරා ගෙනියන්නේ නැතුව මේ ප්‍රදේශයේ විතරක් හිත පවත්වලා බලන්න. අපි මේ දවස් තුනට මේක කළ බලමු. ප්‍රශ්නයක් නැහැ නේද? මේ දවස් තුනට මේක කළ බලමුකෝ නේද? හොඳයි ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ගරුතර ස්වාමින් වහන්සේ අප එදිනදා ජීවිතයේදී වැඩ කරන විට සතිය පවත්වාගත හැක්කේ කෙසේද? උදාහරණ නිවසේදී කාර්යාලයේදී තෙරුවන් සරණයි. සාමාන්‍යයෙන් කියනවා ඉතින් දැන් අපි සාමාන්‍යයෙන් වෙන්නේ ඒ වෙන වෙන වැඩ කරද්දී අපේ හිත තියෙන්නේ වෙන තැන්වල. අපි එක වැඩක් කරනවා වෙන දේවල් හිතනවා. ඕකනේ අපිට වෙලා තියෙන්නේ. දැන් අපි ගමනක් යනවා. අපේ අවධානය තියෙන්නේ මේ තීරණ දෙයක් එක්ක නෙමෙයි අපි කරන්න යන වැඩේ ගැන අපි හිතින් සැලසුම් හදමින් යනවා. නැත්තම් මගේ මග තොටේ තියෙන දේවල් වල අපි මුලා වෙලා අවධානය ඒවට යොමු කරමින් යනවා. නමුත් කය ගමනේ කය ගමනේ සිද්ධ වෙනවා. කය කය එක ගමනක් යනවා. අපි හිතින් වෙන ගමනක් යනවා. ඉතින් ඕක වැරදි. එතකොට සතිය නැහැ. අපිට වෙන්න ඕනේ මේ කයත් එක්කම ඉන්නවා නම් අපි තුමු කය කරන්නේ ඇවිදින එක නම් අපි හිතිනුත් හොඳට ඇවිදීම තුල සිහිය පවත්වනවා. දැනෙන්නේ මොකද්ද? ඒ දැනීමත් එක්ක සිහිය පවත්වනවා. අපි තුමු කෑම බීම කනවනම් ඒ කෑම බීම කෑමේ ඒ ක්‍රියාවලිය තුළ සිහිය පවත්වනවා. දැන් එතකොට වර්තමානයේ කය සිද්ධ කරන්නේ මොකද්ද? හිතේ හිතේ හිතට අරමුණු වෙලා තියෙන්නේ ඒ දෙයමයි. හිත ඉන්නේ වෙන ලෝකයක නෙමෙයි. ඊළඟට අපි තුමු දැන් බුදුරජාන් වහන්සේ ඉතින් ඒකනේ කියන්නේ අර උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හොති බුදුරජාන් වහන්සේ එතෙන්ට පවා මේක යොදනවා. මේ වැසිකිලි කැසිකිලි කිරීම පවා ඒ කටයුත්ත කය කරනකොට ඒ ගැන බොහොම දැනුවත් වෙලා ඒ දේ සිද්ධ වෙනවා. අපි වෙන වෙන දේවල් හිත හිත ඉන්නේ නැහැ. ඉතින් එහාට එහාට යනකොට ඒ දේ කය කරන්නේ මොකද්ද? ඒ අනුව හිත පැවැත්වුවා නම් අන්න අපිට එතකොට සතිය පිහිටනවා. ඒ හින්දා දැන් එදිනදා කටයුතු වලදීත් උත්සාහවත් වෙන්න දැන් තමන් පොතක් බලද්දී මේ පොතේ පොතේ S2 තිබුණට හිත වෙන තැනක නම් තියෙන්නේ වැරදි. පොතේ S2 තියෙනකොට අපි ඒ ගැනම අවධානය යොමු කරමින් පොත කියවනවා. අපි දුමු වන්දනාවක් කරනවා කියලා වන්දනාවක් කරද්දී අපි දොන්න කරණීයමෙත සූත්‍රය කියනවා. කරණීයමෙත සූත්‍රය කියන්න පටන් අරගෙන ටිකක් වෙලා යනකොට අපි ඒ තුල නම් ඒ තුල නෙමෙයි නම් ඉන්නේ. හිත ගිහිලා නම් වෙන කොහේ හරි. ඒ කියන්නේ දැන් අවධානය ගිලිහිලා. ගාන්ට සමපාත වෙලා නැහැ. කරණීයමෙත සූත්‍රය කියන්න පටන් අරගෙන පටන් ගත්ත මොහොතේ ඉඳන් හරියටම ඒකේ හොඳට අර්ථ අර්ථයේ පැත්තෙන් වේවා. ඒකේ තියෙන යම්සි කරුණු පැත්තෙන් වේවා කොහොම හරි ඒ පටන් ගත්ත වෙලාවේ නම් ඒ කරන වැඩේට අවධානය යොමු වෙලා තියෙනවා නම් අන්න එතකොට අපිට මේ සජ්ජායනා කටයුතු වලදී වන්දනා කටයුතු වලදී මේ හැම එකදීම ගාන්ට ඒ වර්තමානයේ සිද්ධ වෙන ක්‍රියාවලියත් එක්ක අපේ අවධානය යොමු කරන්න පුළුවන්. ඉතින් ඕක තමයි ඉතින් සාමාන්‍යයෙන් එදිනදා කටයුතු වලදී හැම දෙයකදීම කරන්න තියෙන එක තමයි. හොඳයි. ගෞරවනීය ස්වාමින්වහන්සේ ඔබ වහන්සේ ඊයේ කියූ පරිදි තදංග නිබ්බුතය ගැන තවදුරටත් පැහැදිලි කර දෙසේක්වා. එය සලායතන නිරෝධයට සමාන නොවේයයි සමාන නොවේයයි මම සිතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. <clears throat> දැන් අර දැන් මම කලිනුත් විස්තර කරා වගේ දැන් සාමාන්‍යයෙන් හොඳට ඔක අපි උදේවය පැත්තෙන් විස්තර කරනවා නම් අපි හිතමු යම්සි අරමුණක් තියෙනවා. අපි හිතමු කායික වශයෙන් දැනෙන යම්සි අරමුණක් තියෙනවා. ඒ ඒ දැනෙන ඒ දැනෙන අරමුණ අපි හොඳින් නිරීක්ෂණය කරමින් ඉන්නේ. ඒකේ ඔන්න ඇතිවීමක් තියෙනවා. ඒකේ මේ වෙනස් වීමක් තියෙනවා, දුරු වීමක් තියෙනවා. ඇතිවීමක් තියෙනවා, වෙනස් වීමක් තියෙනවා, පැය වෙලා යාමක් තියෙනවා. ඉතින් මේක නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින් ඉන්නකොට ඉන්නකොට බොහොම ශනිකව එක්තරාන්දමක අරමුණකින් තොර ස්වභාවයක් මතුවෙන්න ඉඩ තියෙනවා. මේක ෂණ මාත්‍ර වශයෙන් තමයි මේ වැටෙන්නේ. ඉතින් ඒ ෂණ මාත්‍ර වශයෙන් ඇති වෙන එක තමයි තදංග නිබ්බුති කියලා සාමාන්‍යයෙන් කියන්නේ. නමුත් ඒ ෂණ මාත්‍ර වැටහීම මේ කියන්නේ අල්ල ගන්නව බැරි තරම්. නමුත් අර පොතේ පොතපතේ විස්තර කරනවා මෙතනත් මේම දෙයක් වෙන්න පුළුවන් කියලා. ඒක තමයි මේ තදංග නිබ්බුතිය කියන්නේ. ඊළඟට හැබැයි කාලයක් මේක නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න අර අරමුණු දෙකක් අතර තියෙන පරතරය වැඩි වෙන්න ගන්නවා. ඒ හිස් ස්වභාවය වැඩි වෙන්න ගන්නවා. අන්න එතකොට තමයි අර ෂණමාත්‍ර වශයෙන් ඇති වෙච්ච ඒ වැටහීම එහෙම නැත්නම් ෂණමාත්‍ර වශයෙන් සිද්ධ වෙච්ච දේ බොහොම කාලයක් තිස්සේ එහෙම නැත්නම් හිතට දැනෙන මට්ටමකට දැන් ඔන්න වර්ධනය වෙලා. ෂණමාත්‍රයක් වශයෙන් විතරක් නෙමෙයි දැන් මේ අරමුණකින් තොර වෙලා තියෙන්නේ ෂණ රාශියක්. ෂණ රාශියක් තුල පුරාවට දැන් අරමුණකින් තොර තත්ත්වයක් තියෙනවා. අන්න එතෙන්ද අපිට තේරෙන්න ගන්නවා දැන් මෙතන අරමුණක් නැහැ කියලා. ඉතින් ඔය ඔය විදිහට තමයි විස්තර කරන්න තියෙන්නේ. මම ඊට පස්සේ මොකද්ද කියන්නේ අර සලායතන නිරෝධය නේද? සලායතන නිරෝධය කියලත් සාමාන්‍යයෙන් බුදුරජාන් වහන්සේ ටිකක් ගැඹුරින් විස්තර කරනවා. දැන් අපි හැමතිස්සෙම එක්ක ඇහෙන් අරමුණක් ගන්නවා. එක්ක කනෙන් අරමුණක් ගන්නවා. එක්ක නාසයෙන් අරමුණක් ගන්නවා. දිවෙන් අරමුණක් ගන්නවා. ඉතින් ওই විදිහට මේ සලායතන වලින් පුළුවන් තරම් අරමුණු ගනිමින් තමයි ඉන්නේ. දැන් අපි භාවනාවේදී කරන්නේ දැන් කනෙන් ඇසෙන් ගන්න අරමුණු වළක්වලා. කනෙනුත් ගන්න අරමුණු පුළුවන් තරම් අඩු කළා. නාසයෙන් අරමුණු නැහැ. දිවෙන් අරමුණු නැහැ. හිතිනුත් පුළුවන් තරම් නිශ්ශබ්ද කළා. අපි මේ කයට දැනෙන එක අරමුණකට අපේ අවධානය යොමු කරලා තියෙන්නේ. මේ ආස්වාද ප්‍රස්වාස කියන කයේ දැනෙන එක අරමුණේ තමයි අපි හිතේ පවත්වන්නේ. ඒ පවත්වනකොට ඒ අරමුණත් දැන් මුළු සම්පූර්ණ අපේ අවධානය මේ හයෙන් එකකට අඩු කරලා තියෙන්නේ. පුළුවන් තරම්. හයෙන් එකට අඩු කළා ඒ වෙන අර ඒ අරමුණේ සිද්ධ වෙන මේ විපරිණාමය වෙනස් වීම අපි දැන් දැකගනිමින් ඉන්නවා. දැන් හිතලා බලන්න ඔය ඒ දැනීමත් නොදැනී ගියානම් දැන් අර පහකුත් වහලා තියෙන්නේ පහෙන් පහකින් ඉවත් වෙලා තියෙන දැන් මේ එකයි අල්ලන් හිටියේ. ඒකත් යම් අවස්ථාවක අයින් වුණා නම් එතකොට අන්න සලායතනයේම නිදහස් වීමක් තියෙනවා. හොඳයි. ස්වාමීන් වහන්සේ අවසන් ඉදිරිපත් කිරීම. ඔව්. තෙරුවන් සරණයි. පින්න ස්වාමින් වහන්සේ අනෙකුත් ආනන්ද ස්වාමින් වහන්සේ භික්ෂුණී ආරාමයට ගොස් කමඨහන් දේශනා කර ආභව බුදු පියාණන්ට සැලකල විටක මහා කරුණිකයන් වහන්සේ ආනන්දය පනිදාව භාවනාව දේශනා කළේ නැද්දයි අසා ඇත. පෙර දිනකදීත් ලොකු ස්වාමින් වහන්සේද කියා සිටියා ඒ දීර්ඝ විස්තරයක් කළේ නැත. මා අසා ඇති විදිහට මුළු ත්‍රිපිටකයේම එකම තැනකලු මේ ගැන සඳහන් නැත්තේ මේ කාන්තාවන් පුරුෂයන් වගේ නොවේ යම් යම් මනසේ මායාවන්ට උදාහරණ විවිධ පාට ආලෝක දෙවියන් പ്രേතයින් මලගිය අය ගැන රූපද මවාගෙන ප්‍රකාශ කරනවා පනිදාය භාවනාව ඊට උපකාර වේවි අද අපහසු නම් පසුව දේශනා කරන්න ඔබ වහන්සේටද විදර්ශනා ඥාන පහළ ධර්මසෝසය අවබෝධ වේවා ඔබ වහන්සේගේ ආචාර්යපාදින් වහන්සේලාටත් හැදු වැඩු දෙමාපියන්ටත් අපකල පින් අනුමෝදන් කරමු සංසාර දුකෙන් අත් මිදේවා හොඳයි කියන්නේ ওই විස්තරේ තියෙන්නේ බික්කුණූපස්සය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ බික්කුණූපස්සය සූත්‍රයේ තමයි ওই විස්තරේ එන්නේ. ඒකෙදී ආනන්ද ස්වාමීන් වහන්සේ ওই විදිහට විස්තර කරපු විදිහටම මේ භික්ෂුණීන් වහන්සේලාට අවවාද කරලා පැමිණියාට පස්සේ බුදුරජාන් වහන්සේට වාර්තා කරාම බුදුරජාන් වහන්සේ කියනවා මේ පනිදාය භාවනා අපනිදාය භාවනා කියලා භාවනා දෙකක් සම්බන්ධයෙන්. ඇත්තටම අපනිදාය භාවනා කියලා විස්තර වෙන්නේ මේ කායानुපසනාව, වේදනානුපසනාව, චිත්තානුපසනාව, ධම්මානුපසනාව කියන මේ සතර සතිපට්ඨාන පැත්ත. හැබැයි පනිදාය භාවනා කියලා විස්තර කරන්නේ මේ අරමුණක් සහිතව ප්‍රණිධියක් ප්‍රාර්ථනාවක් සහිතව සිද්ධ කරන මේ සමත භාවනා පැත්ත තමයි මේ පණිදාය භාවනා කියලා කියන්නේ. එතින් දැන් බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ දැන් අපි යම් අවස්ථාවක මේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව ඔයවා වඩමින් ඉඳලා හිත නිකන් යම් අවස්ථාවක හිතේ නිකන් පසුගාමී බවක්, හැකිලුණු ස්වභාවයක් මතුවෙනවා. දැන් ඒ තරම් ප්‍රිය බවක් නැහැ භාවනාවට. අන්න ඒ අවස්ථාවේදී බුදුජානන් වහන්සේ කියනවා අර ඒබඳු හිත මන්දෝත්සාහී වෙච්ච අවස්ථාවක තමන්ට කැමති ඊටාම ප්‍රිය අර මේ තමන්ගේ හිතේ ප්‍රනිදි පැත්තක් කැමති පැත්තක් ප්‍රාර්ථනා පැත්තක් තියෙන ඒ අරමුණක් නිමිත්තක් ගන්න ඒ සාමාන්‍ය මේ කියන්නේ නිමිති සහිතව දුවන ඒ සමත නිමිත්තක් ඇසුරු කරන්න කියනවා. දැන් අර හිත වැටිලා තිවිච්ච එක දැන් ඒ වැටි මේ කියන්නේ වැටීමෙන් පසුබෑමෙන් ගොඩන ගොඩන මේ ගොඩ ගැනීමට තමයි උපක්‍රමයක් වශයෙන් මේක භාවිතා කරන්නේ. දැන් ඔන්න අපි තුමු කෙනෙක් එහෙම වැටලා තියුණා හිත දැන් ඒ වුණාට අපි තුමු බුදු ගුණයක් මතක් කරගෙන අපි තුමු බුද්ධානුස්සති භාවනාව වඩපු කෙනෙකුට Tamanට සමාලාට බොහොම ලස්සන බුදු පිළිමයක ඒ ස්වરૂපය මවාගෙන හිතින් ඒ ඔස්සේ හොඳට හිත පවත්වන්න පුළුවන්. අර හිත වැටිලා තිබිච්ච අවස්ථාව දැන් නැවතත් නැගිටලා එනවා මොකද බොහොම මේ සතුටටපත් වෙලා පහන් වෙලා එනවා දැන් අර තමන් ලස්සන බුද්ධ මේ මේ රූපය මවාගෙන හිතින් ඇති කරගෙන දැන් අර මේ බුද්ධ රූපයට තමයි මේ ඕන්නම් බුද්ධානුස්සති වහනාවක් වඩනවා. ඒ වැඩුවාම දැන් ඔන්න අර කලින් වෙච්ච මන්දෝත්සාහ ගති දුරු වෙලා සතුටක් ඇති වෙලා සද්ධාවක් දියුණු වෙලා ඔන්න දැන් නැවතත් හිත පන ගහලා එනවා. අන්න ඒ අවස්ථාවේදී නැවතත් ආයි පටන් ගන්නවා මේක අතහැරලා දාලා නැවත අර කායानुපසනාව වේදනානුපසනාව මේ පැත්ත පටන් ගන්නවා. එතකොට මේ විදිහට බුදුරජාන් වහන්සේ මේ සමත විපස්සනා භාවනාවන් සමබරව සමබරව කියනට වඩා මේ අර අවස්ථානුකූලව සමත පැත්තනොත් ප්‍රයෝජනෙට ගැනීමක් වගේ තමයි මේ සූත්‍රයේදී විස්තර වෙන්නේ. ඉපමණයි තමයි. හොඳයි හොඳයි. තව ඔව්. යුගනද්ද ක්‍රමය කියලත් කියන්නේ සමත විපස්සනා දෙකම සමාන්තර වගේ ගෙනියනවා. ඔව්. ඒ කියන්නේ සමත සමත භාවනාවත් වඩනවා ඊළඟට විපස්සනා භාවනාවත් වඩනවා. ඊට පස්සේ තව කාලයක් ඔන්න සමත භාවනාවත් වඩනවා. ඉතින් ඕක සමහරලාට එකම දවසේ දුන්නත් එක පරයන්කයක් සමත භාවනා කරනවා ඊළඟ පරයන්ක විපස්සනා භාවනාව කරනවා. දෙකම එකට සමාන්තරව ගෙනියනවා. ඔව්. ඔව්. හොඳයි සාමාන්‍යයෙන් පනිද පනි පනිදි කියලා කියන්නේ ප්‍රාර්ථනා මොන හරි නිමිති ස්වභාවයන්. ඒක ඉතින් යන්නේ තනිකරම සමත පැත්තෙන් තමයි. ඒ ඒ පැත්තත් සමත පැත්තම තමයි. දැන් يعني සමත මේ කමඨහන් බුදුරජාණන් වහන්සේ يعني ඒ කියන්නේ සාමාන්‍යයෙන් සම 40 කර්මස්ථාන කියලා යන්නේ. ඒ ඔක්කොම සමත භාවනා. ඔව්. හොඳයි. එහෙනම් අපි පැයකුත් විනාඩි 10ක් වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. ඉතින් තව දවස් කීපයක් අපිට ඉතින් ඉතිරිව තියෙනවා. ඉතින් මේ දවස් කීපයක් උනන්දුවෙන් භාවනා කළා. තමන් බලාපොරොත්තු වෙන යම් ඒ උතුම් தත්වයන්ටපත් වෙන්න එහෙම නැත්නම් මේ සති සමාධි ප්‍රඥාවන් දියුණු කරගන්න උත්සාහවත් වෙන්න කියලා ආරාධනා කරනවා. දැයි සියලු දෙනාටම තෙරුවන් සරණයි.